මාහට දුකක් ඇති වූ විට අනිත්‍ය ස්වභාවය ගැන සිහි කර නැති කර ගත්තද දෙනෙත් දෙනෙතින් කඳුලක් නැගෙන එක නවත්වා ගැනීමට උපදෙසක් කරුණාකර දෙන්න. එතකොට දැන් දුකක් ඇති වුනහම දෙනෙතින් කඳුලක් එනවා කියන්නේම ඒක සිතට පමණක් නෙවෙයි ගතටත් දැනිලා තියෙනවා. නේද? ඉතින් ඒ වෙලාවට අනිත්‍ය වෙනෙහි කරන්නට උත්සාහ කරනවා කියලා මේ කිව්වට ඇත්තටම Tamange සිතට පැහැදිලිව අනිත්‍ය මෙනෙහි වීමක්ද මේ වෙන්නේ එහෙම නැත්නම් අර දන්නා අනිත්‍ය පිළිබඳව යම්කිසි අරමුණක් සිහි කරන්නද මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒක හරි හරියට කරන්න පුළුවන් නම් දෙනකට කඳුලක් නොනැගී යටපත් කරගන්න පුළුවන්. හැබැයි ඇත්තටම කල යුත්තේ එතනදී විදර්ශනාවට යොමු වීමයි ඒ සඳහා අපට පළමුවෙන්ම ඉස්සල්ලාම අනිත් දේවල් කරන්න ඉස්සල්ලා අපිට චිත්ත ශක්තිය අවදි කරගන්න ඕන. ඒ කියන්නේ දැන් මම මේ කාරණේ පිළිබඳව හැඬුවා කියලා, වැළපුණා කියලා, බොළඳ වුණා කියලා ප්‍රශ්න වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මම ඇයිද ඒ තරම්ම නිකන් හැඟීම් වලට වහල් වෙන්නේ මම ඒ තරම්ම දුර්වලයෙක් වෙන්නේ ඇයිද මම ඒ තරම් බොළඳ පුද්ගලයෙක් වෙන්නේ ඇයිද මම දැන් මේ සියලු කෙලෙස් නසන්න නෙමෙයි යන්නේ ඒ සියලු කෙලෙස් නසන්න යන මට මේ එක මනෝභාවයක් වෙනස් කරගන්න තරම් හයියක් නැතිද මෙච්චර මං හැඟීම් වලට වහල් වෙන දුබලයෙක් හැටියට දැන් මම මේ කෙලෙස් නසන්න යන්නේ ඉතින් එහෙමනම් මේ සියලු කෙලෙස් නසන්න යන මට ඇයිද බැරි මේ හැඟීමට වහල් නොවි ඉන්න? අන්න එහෙම ටිකක් ආත්ම ධෛර්යය ඇති කරගෙන ඉස්සල්ලාම මනස ශක්තිමත් කරගන්න. එහෙම ශක්තිමත් කරගෙන ඊට පස්සේ අපි ටිකක් සිහිය පිහිටුවාගෙන අර කාරණේ යථා ස්වභාවය තේරුම් ගන්නට වෑයම් කළ යුතුයි. මේවා වෙන වෙනම වැඩ. හිත ශක්තිමත් කරගන්නවා කියන එක එකක්, සිහිය පිහිටුවා ගන්නවා කියන එක එකක්, ප්‍රඥාව අවදි කරගන්නවා කියන එක තව එකක්, වීරය මතු කරගන්නවා කියන එක තව එකක්. මේ වෙන වෙන චෛතසික ධර්ම වෙන වෙන මනෝභාවයක්. ඒ නිසා තමයි මම මුලින් කිව්වේ මේවා වෙන් වෙන්ව පුහුණු කරලා තියෙන්න ඕන ජීවිතේ. සිහිය කියන්නේ මොකද්ද කියලා පුහුණු කරලා නැත්නම් අපිට සිහිය පිහිටවා ගන්න කිව්වට මොකද්ද පිහිටවන්නේ? ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා හඳුනගෙන නැත්නම් ප්‍රඥාව අවදි කරගන්න කිව්වට මොකද්ද අවදි කරන්නේ? වීරය මතු කරගන්න කිව්වට වීර කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න නැත්නම් කොහොමද වීරය මතු කරගන්නේ? එනිසා අනිත් වෙලාවට පුළුවන් පුළුවන් තැන්වලදී මේ මනෝභාවයන් හඳුනාගෙන පුහුණු කරලා තියෙනවා. ඒ පුහුණු කරගත්තු මනෝභාවයන් තමයි අපි මෙතනදී දුකක් කනගාටුවක් ඇති වෙච්ච වෙලාවේදී ප්‍රයෝජනෙට ගත යුත්තේ. ඒ නිසා පළමුවෙන්ම අපි උත්සාහ කරන්න ඕන දේ තමයි මනසින් කඩා වැටෙන්නේ නැතුව ඉන්නට ඒ සඳහා විවිධ පැතිවලින් අපි සිතන්නට ඕන ඒ තරම්ම ඒ මම හැඟීම් වලට වහල්ලා දුර්වලයක් වෙන්නේ එහෙම නොවේ මට බැරිද මෙතනදී චිත්ත ධෛර්යය ඇති කරගන්න නිසා පළමුව ධෛර්යය ඇති කරගෙන ඊට පස්සේ සිදුවෙච්ච කාරණේ පිළිබඳව සිහියෙන් සිතා බලන්නට නුවණින් සිතා බලන්නට උත්සාහ කළ යුතුයි. මේවා නැවත නැවත පුහුණු කරන්න ඕනේ. ඉතින් පුහුණු කරනකොට කරනකොට තමයි Tamante ඒවා දැනෙන්න ගන්න. එහෙම පුහුණු නොකොට අපිට එතෙන්දී හිත ශක්තිමත් කරගන්න එකපාරට බෑ. හැබැයි පුහුණු කළොත් බරපතල කරුණුමත් අපිට ඕනම් දරා ගන්න පුළුවන්. දැන් අපේ මෑණියන්ට දැන් අපි මේවා පුහුණු කරනවා විතරක් නෙමෙයි අපේ මෑණියන්ට පියාණන්ට තාත්තා නම් දැන් අවුරුදු 9කට විතර ඉහතදී මිය ගියා. නමුත් අම්මා තාම ඉන්නවා. දැන් අම්මට වයස අවුරුදු 81ක්. එතන අම්මාට මම නැවත නැවත උදව් කරනවා එහෙම ඒවා පුරුදු කරන්න පුහුණු කරන්න. දැන් සමහර වෙලාවට අම්මා වර කපල ඉඳලා හොරණට එනවා යම් ධර්ම කාරණයක් අහගන්න. ආවන් පස්සේ මම බොහෝ අවස්ථාවල කරලා තියෙනවා එතුමිය ඇවිල්ලා ප්‍රශ්නේ අහන්න සාකච්ඡා කරන්න උත්සාහ කළාට තව කවුරු හරි වෙන පිටින් කෙනෙක් ආවත් මම කියනවා මේ පොඩ්ඩක් ඉන්න මේගොල්ලෝ මේ දුර ඉඳලා ඇවිත් ඉන්නේ ඒගොල්ලන්ට මේ කතා කරලා පිටත් කරන්න ඕනේ කියලා ඒගොල්ලන්ට අවශ්‍ය දේ මුලින් කතා කරනවා අම්මට අම්මව පැත්තකින් තියන. ඊට පස්සේ ඒ ඒ ඒ කාරණේ කතා කරලා ඉවර වෙනකොට ඔන්න තව කෙනෙක් එනවා. එතකොට අපි පොඩ්ඩක් ඉන්න මේගොල්ලෝ පිටත් කරලා. කොහොමම දවස් 3ක් බලා ඉඳලා Tamanට අවස්ථාවක් නැතුව ගෙදර ගිහිල්ලා දුරකථනෙන් කතා කරලා "හාමුදුරනේ මං ආවේ මෙන්න මේ කාරණේ අහගන්නයි" කියලා අහපු අවස්ථා තියෙනවා. ඒ රිද්දන්න නෙමෙයි අපේ හාමුදුරු මගේ හාමුදුරු මගේ පුතා තමයි දැන් මේ මහාන වෙලා ඉන්නේ. දැන් මම යනකොටම පිළිගන්න ඕන. මගේ ප්‍රශ්නේ ඉස්සරලාම කියා දෙන්න ඕන. අනිත් ඔක්කොටම ඉස්සරලා මට තැන දෙන්න ඕන. එහෙමනම් අම්මගේ මනස පුහුණු වෙන්නේ මාව පැවිදි කිරීමෙන් අම්මට වෙලා තියෙන ලාභයක් නෙවෙයි අලාභයක්. මාන්නය වැඩිලා, තෘෂ්ණාව වැඩිලා, බන්ධනය වැඩිලා අනිත් අය ගැන නොතකා හරින්නට එහෙම වෙන්න බෑ. මාව පැවිදි කළා නම් මම පැවිදි කිරීම නිසා සතර වර්ගයක් නිවන් දකින්නවා කියන්නේ මාව පැවිදි කරලා ගෙදරට වෙලා කකා බිබී ඉඳලා නෙමෙයි. මාව පැවිදි කරලා ඒ ධම්මගේ ඒගොල්ලෝ පුහුණු කරන්න. එහෙම පුහුණු කළේ නැත්තම් වැඩක් නැහැ. මම මහාන වෙලා ඉඳලා මමත් ඒ ධම්ම පුහුණු කරන්න. ඒ නිසා ඉවසන්න, දරා ගන්න, අනිත් අයට තැන දෙන්න, අනිත් අය වෙනුවෙන් කැපකිරීම කරන්න. ඒව පුහුණු වෙන්න. ඊළඟට සමහරලාට අම්මට අපි හිතමු උපන්දිනේට අම්මා කියනවා "හම්දුන්නේ මට උපන්දිනේට දානයක් දෙන්න ඕන." එතකොට මම කියනවා "අම්මේ මට එදාට එන්න විදිහක් නැහැ මේ වැඩ ගොඩක් යෙදලා තියෙනවා ළඟ පන්සලේ හාමුදුරු වැඩමවල දාන ටිකක්." ඉතින් මම බලනවා කොහොමද එතනදි ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් අම්මා සද්ද නැතුව අර ඉන්න හාමුදුරුවමක් වැඩමවල දාන ටිකක් දෙනවා. එතකොට මම පස්සේ කියා දෙනවා අම්මට මොකද හිතුනේ? ඒතකොට අම්මට ඇතිවෙච්ච මනෝභාවයන් කියනවා මම එහෙම හිතන්න එපා. එහෙම නෙමෙයි මෙහෙමයි හිතන්න ඕනේ. මගේ දරුවෙක් සාසනයට පූජා කරලා ඉන්නවා. අනිත් අම්මලත් තමන්ගේ දරුවෝ එහෙම තමයි පූජා කරලා අපේ හාමුදුරුවෝ යම් තරමක සාසනය වෙනුවෙන් ගුණධර්ම වඩන්න කැප වෙනවා නම් අනිත් හාමුදුරුවොත් එහෙම තමයි. එක් එක්කෙනාගේ හැකියාව අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් කවුරුත් හාමුදුරුවෝ තමන්ගේ කෙනෙක් හාමුදුරුවමක් ඉන්නවා කියන එකේ තේරුම කොයි හාමුදුරුවන්ටත් එක වගේ ගරු සත්කාර කරන්න මනස පුහුණු කරගන්නවා. එහෙම නැත්නම් එතන තියෙන සද්ධාව නෙමේ මමත්වයේ විතරයි. නිසා මමත්වයෙන් නිවන් දකින්න බෑ සද්ධාව ඇති කරගන්න ඕන. ඒ සද්ධාව අමූලික සද්ධාව නොවි ප්‍රඥා මූලික සද්ධාව වෙන්න ඕන. ඉතින් මෙහෙම මෙහෙම අපි නොඑක් දේවල් විටින් විට පැහැදිලි කර දෙමින් පුහුණු කරනවා. මේ පහුගිය දවසක දැන් මාස 3කට කලින් අපේ එක අයියා කෙනෙක් පලංචියෙන් වැටිලා මොලේ තැලිලා මිය ගියා. එතකොට දැඩි සත්කාරයකට අරගෙන ගිහිල්ලා දැඩි සත්කාර එකකේට තුල් කළාට පස්සේ මමත් ඉක්මනට ගියා බලන්නට. ඊට ගිහිල්ලා බලනකොට අදිම වැටුණට පස්සේ අතප්පයක්වත් හොලවලා නැහැ. මෙහි ඔළුව ඔක්කොම මොලේ කඩාගෙන ගිහිල්ලා ඇතුළට මෙහි ඉස්සරහිනුයි මෙහි උඩිනුයි සියල්ලම පොඩි වෙලා ඉතින් අයින් කරලා අයින් කරලා ගෝස් පුරවලා මේ ඇතුළට නහයෙන් බට ගහලා කටින් බට ගහලා හෘදේ වස්තුව පෙනහළු වෙන වෙනම මැෂින් වලින් වැඩ කරන්නේ නහයෙන් කටින් ඇස් වලින් කන් වලින් හැමතැනින්ම ලේ වැක්කීලා ඒවා හැමම වේලිලා එතකොට ඇස් සිද්ධිමිලා බලන්න අමාරුයි දර්ශනය දැන් මම ගිහිල්ලා පෙරෙත් ටිකක් කියලා පන්සලට ඇවිල්ලා මට ඕන වුණා අම්මා මේක සම්බන්ධව දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා බලන්න ඊට පස්සේ මම අනිත් අයගෙන් අහලා බැලුවා එතකොට ඒ දවස් ටිකේ අම්මා පොකුණුයි තමයි හිටියේ පන්සල කිට්ටුව අයියා කෙනෙක් ඉන්නවා හිටියේ මම මේ අයියාගෙන් අහුවා අම්මා මොකද කිව්වේ මේ කාරණේ වහා. එතකොට අයියා කිව්වා අම්මා කිව්වාය දැන් ඉතින් වෙන්න තියෙන දේ වුණා. දොස්තර මහත්තුරුන්ට පුළුවන් දේ දොස්තර මහත්තුරු කරයි. අපට පුළුවන් දේ තමයි පින්කමක් කරලා ආශිර්වාද කරන එක. අපි ඒ ටික කරමු. ඉතුරු ටික ඉතින් එයාගේ දෛවය සහ ආයුෂ අනුව තීරණය වෙයි. කර්ම ශක්තියයි ආයුෂයි මත ඉතුරු ටික තීරණය වෙයි. අපට කරන්න පුළුවන් දේ අපි කරමු. දැන් ඔහොම එකපාරට කිව්වට ටික වෙලාවක් යනකොටනේ දැන් දරුවට මොකද වෙන්නේ බිරිඳට මොකද වෙන්නේ ඕවා එක එක මතක් වෙන්න ගන්න. එතකොටනේ හැංගීම් බර වෙන්නේ. පස්සේ මම පහුවදා අහලා බලුවා දැන් මොකද අම්මා කියන්නේ. අම්මා කියනවා කිව්වා මට යන්න ඕන බලන්න කියලා. මම කැමති වුණේ යනවට මොකද ඒ දර්ශනය ටිකක් අමාරුයි අම්මා කෙනෙකුට දකින්න. නැවත නැවත යන්න ඕන කියනකොට මම කොහේ නම් එකයි යන්නේ. හැබැයි එකක් ගිහිල්ලා රෝහල ඇතුළට ගියන් පස්සේ බැරි වෙලාවත් අර දර්ශනය දැකලා ඇහෙන් කඳුලක් හරි වැටුනොත් එවෙලෙම ඔක්කොටම ඇහෙන්න ලැජ්ජ හිතෙන්න අහන්න මෙච්චරකල් බණ අහලා ඔච්චරද පුහුණු කරලා තියෙන්නේ කියලා එවලෙම අහන්න ඔක්කොටම ඇහෙන්න ලැජ්ජ හිතන හැටි කියලා මම අයියට කියා දීලා යවුවා ඊට පස්සේ රෝහලට ගිහිල්ලා ඉතින් අර හෙද නිලධාරීවරුත් කැමති වෙලා තිබුණේ අම්මා ඇතුළට යනවත් නමුත් නැවත නැවත යන්න ඕන කියන පස්සේ යවල නම් ඉන්න තත්ත්වේ තේරුම් අරගෙන ඇතුළට යන්න ඉතින් පස්සේ මම අහුව මොකද්ද ඇතුළට ගිහින් කළේ කියලා. අම්මා ටිකක් වෙලා බලාගෙන හිටියලු බලන් ඉඳලා වෙලා පිරිත් සූත්‍රයක් කියලා ආශිර්වාද කරන එළියට ආවා කඳුළු පොදක්වත් හලන්න නැතුව. එතකොට දැන් අම්මට මම කියලා තිබුණේ නැහැ කඳුළු හැලුවොත් එහෙම මෙහෙමයි අහන්නේ කියලා. මම අයියට වෙනම කියලා කළා. නමුත් එහෙම අහන්න ඕන වෙලා තිබුණේ නැහැ. ගිහිල්ලා ආශිර්වාද කරලා එළියට ඇවිත් දැන් ඒතකොට මේ දරු සෙනෙහස නැතුව නෙමෙයි. අපේ අම්මා දරුවෝ පිළිබඳව බොහෝම සෙනෙහසින් කටයුතු කරන කෙනෙක්. දරු සෙනෙහස වෙනයි සිද්ධිය තේරුම් අරගෙන සිහිනුවණින් කටයුතු කරන්න පුළුවන් බව වෙනම පුහුණු කරන්න. අපි ලෝකේ ජීවත් වෙනකොට ආදරයෙන් සෙනෙහසින් ජීවත් වෙන්න ඕනේ නැත්නම් ලෝකයක් පවත්වන්න බෑ. හැබැයි ආදරයේ සෙනෙහසේ නාමයෙන් අපිට නිකන් සිහිසන් නැතුව ලෝක ස්වභාවය වටහා ගන්න බැරුව මුලා වෙනවා නම් එතන තියෙන මානසික දුර්වලකම. එනිසා ආදරෙන් සෙනෙහසින් කටයුතු කරන්න ඕන තැන ඒ විදිහෙන් කටයුතු කරන්න ඕන. හැබැයි මේ සියලු ධර්මතාවයන් අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව උරුම කරගත්තු ධර්ම කියන බව තේරුම් අරගෙන ඒකට ඔරොත්තු දෙන්න අපේ මනස පුහුණු කරන්න. ඉතින් බන අහනකොට අපට ලේසි යෝග කරන්න. බන කියනකොටත් පුළුවන්, අහනකොටත් පුළුවන්, හිතනකොටත් පුළුවන්. ඒ අහපු බන සිද්ධ වෙනකොට තමයි පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා බණවඩුවේ අහගෙන ඉන්නකොට ලේසි. ප්‍රියංගෙන් වෙන් වෙනකොට තමයි අමාරු. අන්න එතනදී පුහුණු කරන්න. ජීවිතේ නැවත නැවත ඒ පුහුණුව සිද්ධ කළොත් තමයි ඒ හැකියාව වර්ධනය වෙන්නේ. එහෙම නැතුව මේවා නිකන් වැඩෙන්නේ නැහැ. විදර්ශනා කියලා අපි පැත්තකට වෙලා වාඩි වෙලා විතරක් දේවල් සිහි කර කර හිටියයි කියලා හරියන්නේ නැහැ. ඒ සිහි කරන දේ කරුණක් පැමුණුනහම කෝප වීම සුදුසු නෑ කියලා කල්පනා කරනවා වගේම කෝප වෙන්නට කරුණ පැමිණෙන තැනදී මට පුළුවන් වෙන්න ඕනේ ඒ ධර්ම ධහමෙහි පිහිටා සිටින්න. ඒක ලේසි නෑ. නමුත් නැවත නැවත උත්සාහ කරනවා. එම කාලයක් උත්සාහ කරනකොට තමයි අපි තුලේ හැකියාව වර්ධනය වෙන්නේ. ඒක තමයි පුහුණුව. ඒක තමයි පාරමිතා. ඉතින් වරක් දෙකක් උත්සාහ කරනකොට මේක අසාර්ථකයි කියලා පැත්තකට දැම්මොත් අපි කවදාවත් ඒ හැකියාව වර්ධනය කරගන්නව නැහැ ඒ නිසා සමතය කියලා කියන්නේ අරමුණ වෙනස් කරලා මනස සමනය කිරීම විදර්ශනාව කියලා කියන්නේ ඔය විදිහට හේතුඵල වශයෙන් පෞද්ගලික ලක්ෂණ වශයෙන් සහ පොදු ලක්ෂණ වශයෙන් සංස්කාර ධර්මයන්හි ස්වභාවය නුවණින් තේරුම් ගනිමින් ඒ තුල මනස පුහුණු කිරීමයි.